ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූයේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ පුනේත පරං භික්ඛවේ භික්ඛු සන්තුෂ්ඨෝ හෝති ඉතරි පරේන සේනාසනේන හිතරී සරසේනාසන සන්තුට්ඨියාච වන්නවාදී නච සේනාසන හේතු අනේසනං අප්පති රූපං ආපඤ්ඤති අලද්ධාච සේනාසනං නපරිතස්සති ලද්ධාච සේනාසනං අගතිත සෝ අනජ්ජාපන්නෝ ආදීනව දස්සාවේ නිස්සරණ පඤ්ඤෝ පරිභුඤ්ජති කායච පන ඉතරී සරසේනාසන සම්පුත්තියා නේවත්තානුක්ඛංසේති නෝපදං වම්දේති යෝ හි සස්ස දක්ඛෝ අනමසෝ සම්පජානෝ පතිස්සතෝ අයං උච්චති භික්ඛවේ භික්ඛු පුරාණේ අග්ගඤ්ඤේ අරිය වංශේ සිතෝති තුන්ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරිහත් සම්්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවක්ඥ රාජෝත්තමයන් වහන්සේ විසින් 40000ක් සංඝ පිරිස පහත් ඵලයේ පිහිටුවමින් වදාළ චතුප්පච්චේ සන්තෝෂ භාවනාරාමතා දීපක මහා ආරිවංශ සූත්‍රාන්ත දේශනාවේ තුන්වෙනි කොටසයි අද ධර්ම දේශනයේ මාතෘකාව මේ දේශනාවෙන් හැඳින්වෙන්නේ ඉතරීතර සේනාසන සන්තුෂ්ඨිතා සංඛ්‍යාත ආරිවංශ ප්‍රතිපදාව ගැනයි. මාත්‍රුකා කළ සූත්‍ර පාඨයේ තේරුම මෙහිමයි. පුනච පරම් භික්කවේ මහණෙනි තවත් අනිකක් වූ අන්‍ය වූ ආරිවංශ ප්‍රතිපදාවක් කියමි. භික්ඛු සන්තුෂ්ඨෝ හෝති ඉතරීතරේන සේනාසනේන ඉතරීතර සේනාසනයෙන් සන්තුෂ්ට වෙයි. ඉතරීතර සේනාසන සන්තුෂ්ඨියාච වන්නවාදී. ඉතරීතර සේනාසන සන්තුෂ්ඨිය පිළිබඳ ಗುಣ කියන්නේ වෙයි. මෙත සේනාසන හේතු අනේසනං අපපති රූපං ආපජ්ජති. සේනාසනයක් හේතු කොටගෙන නොකටයුතු අෂ්ඨ කුල දිවසන එක්විසි අන්වේෂණ කුහනා ලපනා නේමිතිකතා නිප්පේසිකතා ලාභේන ලාභන් නිදිගින්සෙනතා යනාදී අයහපත් පිළිවෙත් මඟක්ද අනුගමනය නොකරයි. කොටින්ම මිත්‍යා ආජීවයකින් සෙනසුන් නොසොයයි. ලබ්ධාච සේනාසනං අගතිතු අමුච්චිතු අනජ්ජාපන්නු ආදීනව දස්සාවේ නිස්සාරණ පඤ්ඤෝ පරිභුඤ්ජති ලද සේනාසනයෙහි ගිජු වීමක් නොවි අගතිතෝ අමුච්චිතෝ මුසපත් වීමක්ද නොවි තණ්හාවෙන් ගිජු නොවි තණ්හාවෙන් මුසපත් නොවි අනජ්ජහපන්නෝ තණ්හාවෙන් දැස නොගෙන ආදීනව දස්සාවි මේ තණ්හා දිට්ඨිමාන ඇතිකල සිදුවෙන ආදීනව නුවණින් දැන දැන නිස්සරණ පඤ්ඤෝ පරිභුංජති නිස්සාරණ නුවණින් යුතුව පරිභෝග කරයි. යෝහිතත් තාජපන ඉතරීතර සන්තුට්ඨිය නේවත්තානුක්ඛංසේති නෝපරම් වම්භේති. ඉතරීතර සේනාසන සන්තෝෂයේ පිළිබඳ ආත්මෝත්කර්ෂණයක් කියන්නේ තමා හුවන් දැක්වා දැක්වීමක් නොකරයි. අනුන් හෙලා දැක්වීමක් නොකරයි. යෝහිතත් දක්කෝ අනලසෝ සම්පජානෝ පතිස්සෙතු යම් භික්ෂූන් වහන්සේ නමක් ඊතරීතර සේනාසන සන්තෝෂේහිලා දක්ෂ වේද අනලස් වේද සම්‍යක් ප්‍රඥාවෙන් යුක්ත වේද මනෝ සිහියෙන් යුක්ත වේද අයං උච්චති භික්ඛවේ භික්ඛු පෝරාණි අග්ගඤ්ඤේ අරිවංශේ සිතෝ මහණෙනි මේ භික්ෂූන් වහන්සේ පෞරාණික අග්‍රයයි දන්නා ලද ආර්ය වාස ප්‍රතිපදාවේ පිහිටියෙක් වන්නේ යයි කියනු ලැබේ. මේකයි සූත්‍ර පාඨයේ කෙටි තේරුම. ඉතරීතර පින්දපාත සන්තෝෂේ තනතුරුව ඉතරීතර සේනාසන සන්තෝෂයයි තුන්වැන්න. ඉතරීතර සේනාසන සන්තෝෂයෙන් යුක්ත වෙන භික්ෂූන් වහන්සේ ඉතරීතර සේනාසන සන්තෝෂය ගැන ಗುಣ කියන්නේ දෙනවා. අකටයුතු මිත්‍යා ආජීවයෙන් නොසයන්නේක් වෙනවා. නොලැබුණත් සෙනසුණක් ඒ ගැන පරිපස්සනයක් පැතිගන්මක් තෘෂ්ණාවෙන් බලාපොරොත්තු වීමක්ද කරන්නේ නැහැ. ලැබුණු සේනාසනයෙහි ගිජු නොවි මුසපත් නොවි තෘෂ්ණාවෙන් උපාදානයෙන් බැස නොගෙන ආදීනව නුවණින් දැන ප්‍රතිවේක්ෂා නුවණින් නිස්සාරණ නුවණින් පරිභෝග කරනවා. විපරීතර සේනාසන සන්තෝෂය ගැන අත්ත්ුක්කංශනයක් පරලම්භනයක්ද නොකොට ධර්මයේ පිහිටෙනවා. ඒ වගේම එහිලා දක්ෂතාවෙන් අනලස්ව සිහියෙන් නුවණින් යෙදී වාසය කරනවා. ඒ භික්ෂූන් වහන්සේ පෞරාණික වූ අග්‍රයයි දන්නා ලද්දා වූ ඉතරීතර සේනාසන සන්තුෂ්ටි සංඛ්‍යාත ආර්යවංශ ප්‍රතිපදාවේ කිසිතියෙක් වෙනවා කියන එක මේ අදහසයි. මෙහිදී සේනාසන කියන්නේ කුමක්ද? සේනාසනං ඥානිතබ්බං. සේනාසන කෙත්තං ඥානිතබ්බං. සේනාසන සන්තෝෂෝ ඥානිතබ්බෝ. සේනාසන ප්‍රතිසංයුක්තානි දුතංගානි ඥානිතබ්බානි. මේ කරුණු හතරක් මෙහිදී දසියුතු තියෙනවා. සේනාසනං කියන මේ දතියුත් කුමක්ද? සේන ආසන. ඒක තවත් කියනවනම් සයන ආසන. සයන්ති ඒකාති සයන. යම් තැනක සැතපෙනවා නම් ඒකට සයන කියනවා. සයන කියන තේරුමමයි සේන කියන්නේ. සේතිති සේනම්. සයනය කරන නිසා සේන. ආසංකේතාපි ආසන. යම් තැනක වාඩි වෙනවා නම් ඒකට කියන ආසන. සයන ආසන කියන පද දෙක සමාස වීමේදී සයනාසන සේනාසන කියලා පදේ හැදෙනවා. එතකොට සැතපෙන වාඩි වෙන තැන. ඒ සයනාසන 15ක් තියෙනවා. මංචෝ පීතං විසි බිම්බෝහනං විහාරෝ අඩ්ඩයෝගෝ පාසාදෝ හම්මියං ගුහා අට්ඨෝ මාලෝ වේලුගුම්බෝ දුක්ඛ මූලං යත්වාපන භික්ඛු පටික්කමන්ති මේ කිමේ සේනාසන 15ක් භික්ෂූන් වහන්සේලාට පරිහරණය කරන්න සුදුසු කැප සෙනසුන් 15ක් මෙතන තියෙනවා මංචෝ ඇඳ තීතං පුතුව බිසි බිසි කියන වාඩි වෙන පුටුවක් වැනි එක ආසනයක් බිම්බෝහනං හිස කියන කොට්ටේ එතකොට බිසි කියන්නේ මේක සාමාන්‍යයෙන් ඇඳට එළන ගුදිරිය හැටියට හඳුන්වනවා. තව කොච්චං කියලා එකකුත් තියෙනවා ඒක මෙතෙන්න බිසි කියන එකටම එකතු වෙනවා කොච්චං කියන්නේ වාඩියෙන් හදාගත්ත පිටට හේතු වෙන්නේ නැති මැදින් කඩකොට බැඳලා තබනද බෙරයක් වාගේ ආසනයක් ඒ කොච්චං ඒ කොච්චං කියන එකත් මේකටම ඇතුළත් විහාරෝ ආත්පසින් යන් දෙන්න පුළුවන් වූ එක කුටියක් පරි කුටි කීපයකින් යුක්ත ආරාමයේම හෝ විහාරෝ විහාරයයි අඩ යෝගෝ දෙපියාසේ කුටිය දෙපියාසේ ගොඩනැගිල්ල අඩ යෝගෝ ආසාදෝ දීර්ඝ ප්‍රාසාද හෝ හතරක් ප්‍රාසාද දීර්ඝ ප්‍රාසාදයකක් ප්‍රාසාද කියන හතරක් ඒකක් ප්‍රාසාද කියනවා එවැගේම හම්මියන් සඳලුතලා ඇති ගොඩනැගිලි. සඳලුතලා වරුසහිත ගොඩනැගිල්ල. ගුහා ගුහාව. ගුහාව කියන තැන බින් ගුහාවක්, බින්ගේ ගුහාවක්, ගල්ගේ ගුහාවක්. ඒ ගුහා ලේනම් කියන්නේ ඒකයි. ඊට හුරු දෙයක් තමයි ලේනම් කියන්නේ. දැන් ගල් ලේන කියනවානේ ගල් ලේන. ලේනම් අට්ඨෝ කියන්නේ අටල්ල. අටල්ල කියන්නේ ඔය වනසතුන් ඉන්න තැන් වල ගස් උඩ හදනවානේ. අටල්ල සතුන්ගෙන් කරදර නොවෙන්න ගහ උඩ ඉන්නවා. ගහ උඩ ඉන්නේ නස්කම් බැඳගෙන මිනිස්සු හේන් කරන, කුඹුරු කරන, ගොවිපළවා රකින්නකොට ගස් උඩ තමයි මෙහි හදාගෙන ඒව සතුන්ගෙන් ඒ ගොවිපළවා රැකගන්නේ. ඒ වාගේ හදාගන්න මෙහි තියෙනවා. ඒවත් අට්ටා අට්ට අට්ටාල කියලා හඳුන්වනවා. අට්ටාල. එවාගෙම ගුහා ලේනම් අට්ටාලම් අට්ටෝ එවාගෙම වේලු ගුම්බෝ උණ ලැබ විශාල උණ රැහම් අතරේ තෙමෙන්නේ නැතුව ඉන්න පුළුවන්කම තියෙනවා. උණ ගස් වලින්ම ආවරණය වෙලා. කුක්ක මූලං දුක් මුලක් සේනාසනයක්. දුක්ඛ මූල සේනාසනං නිස්සාය පබ්බජ්ජා කියලා නිස්රේ හතරෙන් එකක් දුක්ඛ මූලේ. ඊළඟට ජස්සවාපන භික්ඛු පටික්කමන්ති. භික්ෂූන් වහන්සේලා දන් වළඳන ආසන ශාලාවක් සේනාසන හැටියට ගැනීමයි. මෙතන පටික්කමන කියලා හඳුන්වන්නේ ගමක හිදිසුඟා ඇවිත් වළඳන ආසන ශාලාව. පටික්කමනේ මේ කියන සේනාසන 15ක් තියෙනවා භික්ෂුන් වහන්සේලාට පරිහරණය සඳහා. තවත් සූත්‍රාන්තනයි තියෙනවා සේනාසන 9ක්. ඒකත් මේකටම අන්තර්ගත වෙනවා. එතකොට මෙහිදී මේ සේනාසන 15 භික්ෂුන් වහන්සේට ඉරියව් පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය වෙනවා. එනිසා මේවාට සේන ආසන, කායනාසන නමින් හැඳින්වෙනවා. සේනාසනේ කෙස් සංජානිතබ්බං කියන තැන සෙනසුන් උපදින කෙස් හයක් තියෙනවා. සේනාසනයක් ලැබෙන කෙස් හයක් තියෙනවා. සංගතෝවා ගණතෝවා ඥාතිතෝවා මිත්තේතෝවා අත්තනෝවා ධනේන පංසුකූලං වා සංඝයාගෙන් ලැබෙන සෙනසුන් තියෙනවා. සංඝයාද සංඝසතු කොට යමක් සෙනසුන් කරවා පූජා කරනවා නම් දායකවරු ඒක සංඝ සම්පික සේනාසනයක්. ඒ සංඝයාගෙන් යම් සේනාසනයක් පැවරෙනවා නම් ඒක සංඝික සේනාසනය සංඝයාගෙන් ලැබෙන සේනාසනයක්. කුටියක් වුණත්, ඇඳක් පුටුවක් වුණත්, ඇතිරිල්ලක් වුණත්, ගුදිරියක්, එස තියෙන කොට්ටයක්, එවාගෙම තවත් ඒ සේනාසන සඳහා ගන්න පුටුවක් මේ ආදි සියල්ලම සංඝයාගෙන් ලැබෙන සේනාසන. දැන් මේ ස්ථානයේහි සංඝයාගෙන් ලැබෙන සේනාසන කාටත් බෙදලා තියෙනවා. ඒ සංඝතෝ ඝනතෝ කිව්වේ සූත්‍රාන්තික ඝන විනය විනයන්ත ඝන ආභිධර්මික ඝන කියලා විනයධාරී ඝන ආභිධර්මික ඝන කියලා ඉස්තර කාලේ තිබුණා ඝන 18ක් ඝන කියන්නේ භික්ෂුන් වහන්සේලා ධර්ම විනය ඉගෙන ගන්න කොට්ටාස 18ක් පන්ති 18ක් අෂ්ටාංශ බහාන ක්‍රමයෙන් දෙක හැඳින්වෙනවා එතකොට යම් කිසි භික්ෂු පිරිසක් විනය පිටකය හදාරනවා. ඒ විනය පිටකය හදාරන භික්ෂූන්ට පරිත්‍යාග කරන සේනාසන තියෙනවා. ඒ විනයධාරීන්ගේ ගණයට සමූහයක් ලැබුණු සේනාසන. එයින් සමාත් ලැබෙනවා නම් ඝනතෝ. සූත්‍රාන්ත පිටකයේ හදාරන භික්ෂු පිරිසට යමක් සේනාසනයක් පරිත්‍යාග කරනවා. ඒක සූත්‍රාන්ත ඝන. ඒ සූත්‍රාන්ත ගණික භික්ෂුන් වහන්සේගෙන් ලැබෙන එකක් අර විදිහට සේනාසනයක්. අනික ආධර්මී ආධර්මික භික්ෂූන්ට පිරිනමන සේනාසන තියෙනවා. එයින් තමාට ලැබෙනවා නම් ඒත් ඝනසෝ. මේ දේත අස්ථාර සභානක කියන ඒ කාලේ තිබුණු අධ්‍යාපන පන්ති අනුව යම් යම් සංඝ සමූහයකට ඒ චීවර ලැබුණාන සේනාසන ලැබුණානම් එයින් තමාට ලැබීම ඝනසෝ කියන ඝණයාගෙන් ලැබෙන සේනාසනයයි. ඒක කැපයි. ඥාතිකෝ කියන්නේ තමන්ගේ නෑදෑයන්ගෙන් ලැබෙනවා. යම්කිසි දරුවෙක් සසුන්ගත වුණා, සහෝදරයෙක් සසුන්ගත වුණා, තවත් තවත් ඥාතකන් ඇතුව සසුන්ගත වෙච්චි ඒ බුද්ධ පුත්‍රයන් උදෙසා දෙමෝපියන් සහෝදර සහෝදරියන් නෑදෑ හිතමිතුරන් කුටිසෙනසුන් කරවා දෙනවා. අන්දයාතිල කොට්ටමෙත් ආදී දේවලු සපයලා දෙනවා. තවත් සේනාසන භාන සපයලා දෙනවා. ඒවා ඥාතිතෝ ඥාතියෙන් ලැබෙන සේනාසන. එකත් සැපයි. නිත්‍යතෝ හිත මිතුරන්ගෙන්ද ඔයාගේ සේනාසන ලැබෙනවා. ඥාති නුණක් පරිදි වෙන්නේ ඉස්සර හිත මිතුරුකම් තිබුණු කල්යාණ මිත්‍රයන්ගේ කරුණා මෛත්‍රී නිසා සද්ධා නිසා පරිත්‍යාග කරන දේවල් නිත්‍යතෝ මිත්‍රයන්ගෙන් ලැබෙන සේනාසන. අත්තනෝවා ධනේනි කියන්නේ මෙතන විසුණු වහන්සේ තමුතු මිලමුදල් ආදී ධනයක් මෙතන කියෙන්නේ නැහැ. වික්ෂුන් වහන්සේලා තියෙනවානේ කැප දේවල් පාත්‍රයක් වැඩිපුර තියෙන්න පුළුවන් සිවුරු වැඩිපුර තියෙන්න පුළුවන් වෙලක් පිරිකරක් තියෙනවා නම් ඒ හැර Tamante සේනාසන භාණ්ඩයක් අවශ්‍ය වෙලා තියෙනවා මෙච්චයක් කුටුවක් ඇතිරිල්ලක් ඇඳක් නැත්නම් කුටියක් අවර විදිහේ හෝ සේනාසන උපකරණයක් අවශ්‍ය නම් කැපකරු දායකයෙකු ලවා ඒවයින් පරිවර්තනය කළ ගන්නයි මෙතන යත්නෝ ආධානයනි කියේ ඒ කියන්නේ මුදලේ මුදල්කට පරිවර්තනය කිරීම නෙමෙයි භාණ්ඩයකට පරිවර්තනය කිරීම. මගේ මේ පාත්‍රය අරගෙන මේකට මට හොඳ පැදුරක් ලබා දෙන්න කියනවා. ඉතින් කරන්නේ කැපකඩු මාර්ගයෙන් Taman නෙමෙයි. Tamanට කිසිසේ කැප වෙන්නේ නැහැ. Tamanගේ ඥාති, සැලරු වැනි කෙනෙක් ලවා මාරු කරවන්න පුළුවන් ඕනේ නම්. අන්න එහෙම ලැබෙන එකයි අත්නෝවා ධනෙන එක කැපයි. අර කය විකේත නොවන හැටියට කෙරෙන්න ඕන. කය විකේ ශික්ෂාපදයේ පැසුණු වෙන හැටියට. මෙන්න මේ විදිහට <clears throat> කර්ණ පහයි ඊළඟට පංසුකූලංවා. මේ කිසිසේත් අනුන්ගෙන් ලැබෙන එකක් බලාපොරොත්තු නැති කෙනෙකු යන පංසුකූල සොයාගෙන. සොහනේ දාලා තියෙනවානේ ඇඳ තිරලි කොට්ට මෙත් ආදිය සොහනේ දාලා ඉස්සර කාලේ. අද සමහර ප්‍රදේශවල එහෙම තියෙනවා. පරිලෝකීය ඥාතියින් උදෙසා ඒ න්යායන් පරිහරණය කරපුවා සුහනේ ගිහින් දානවා. ඒවා Tamanට ගන්න පුළුවන්. ඒ ඇඳ ඇතිලි කොට්ට මෙත් ආදී පවත් ලැබෙනවා. එවාගේම සේනාසනයේ තවාසේ පිඟම් පීරිස ආදී පවා ලැබෙනවා. පින්ද මේ පසුකූල වශයෙන් එවැගේම තමන්ට ඇතිරිල්ලක් අවශ්‍ය නම් නිසීදනයක් අවශ්‍ය නම් ඒ වාටත් අර චීවර පංසු කුල සොයා ගන්නවා වගේ පංසු කුල චීවර සොයා ගන්නවා වගේ අහක දාන දේවල් පංසු කුල වශයෙන් අරගෙන හදා ගන්න පුළුවන් මේ විදිහට සංඝයා කෙරින් වික්ෂු සමූහයා කෙරින් ඥාතීන් කෙරින් මිත්‍රයන් කෙරින් සමාජයේ ධාර්මික දෙයක් පරිවර්තනය කිරීමෙන් ඒකම පංසු කුල වශයෙන් මුලින් සඳහන් කළ සේනාසන 14ම 15ම ලබා ගන්න පුළුවන් සපයා ගන්න පුළුවන් නම් ඒකටයි ජීව මෙසේනාසන ක්ෂේත්‍රය කිව්වේ සේනාසන කෙත ඊළඟ සේනාසන සන්තෝෂය කිව්වේ තන සේනාසන සන්තෝෂ 15ක් තියෙනවා පින්ඳපාත සන්තෝෂයට සමානව විතක්ක සන්තෝෂෝ ගමන සන්තෝෂෝ පරියේෂණ සන්තෝෂෝ පටිලාභ සන්තෝෂෝ පටිග්ගහන සන්තෝෂෝ මත්ත පටිග්ගහන සන්තෝෂෝ ලෝලුපවිවර්ජන සන්තෝෂෝ යථාලාභ සන්තෝෂෝ යථා බල සන්තෝෂෝ යථා සාරූප සන්තෝෂෝ පරිමා උපකාර සන්තෝෂෝ පරිමාන සන්තෝෂෝ පරිභෝග සන්තෝෂෝ සම්නිදි පරිවර්ජන සන්තෝෂෝ විස්සජන සන්තෝෂෝ මේ කිව්වේ සේනාසන සන්තෝෂ 15යි. එතෙන්දී විපස්ස සන්තෝෂය කියන්නේ භික්ෂූන් වහන්සේ හැමදාම සෙනසුන් ගැන හිත හිතා ඉන්නවා නෙමෙයි. භික්ෂූන් වහන්සේ දිනපතාම සෑම ක්‍රියාවක් පාසාම තමන්ට නියමිත මූල කර්මස්ථානයේ සිට පිහිටුවාගෙන ඉන්නේ. භික්ෂූන් වහන්සේට යම් වෙලාවක සේනාසනයක අවශ්‍යතාවක් වුණොත් සැප සරුප්පන්දමින් මේක ලබා ගැනීම සඳහා හිතනවා. චීවරයක් ගැන හිතන භික්ෂුවද කිව්වානේ පංසුකෝල ධාරී නෝයේ නම් මාසයක් තුල හිතනවා කියලා. පංසුකෝල ධාරීන් වහන්සේ හිතන්නේ අඩ මාසයයි. ඒ වාගේ මේ සේනාසන සම්බන්ධ දුතංග තියෙනවානේ. ඒ දුතංග සමාදන් නොවූ භික්ෂුව නම් මාසයක් තරම් කලින් හිතන් සේනාසන භාණ්ඩ සපයා ගන්න බලනවා. ඒ ගැන කල්පනා කරනවා. නමුත් දුතාංග සේනාසන සම්බන්ධ දුතාංග සමාදන් වූ භික්ෂූන් වහන්සේ අද මාසයක් තරම් කෙටි කාලයෙන් ඒ ගැන හිතන් ඊට වඩා හිතන්නේ අවුරුද්දේ දවස් 14යි ඒ ගැන හිතන්නේ. මට මේ විදිහේ සේනාසන භාණ්ඩයක් අවශ්‍යයි කියලා. එක්කෝ Tamanta කුටියක් හදාගන්න තියෙනවා එහෙම නැත්නම් කුටියට අවශ්‍ය ඇඳ ඇතිරිලි කොත්මෙත් ආදී සපයා ගන්න තියෙනවා වෙනස් වෙනස් සේනාසන භාන සපයා ගන්න තියෙනවා නම් අදමසයි හිතන්නේ. එසේ හිතන්නේ මේක හොඳ පින් ඇති තැනකින් නම් ලැබෙයි. මේක හොඳට ප්‍රණීත දෙයක් මම ලබා ගන්න ඕන. ඔය වාගේ ලෝභ මූල සිතකින් නෙමෙයි හිතන්නේ. යම් කිසි තැනකින් මට මේ සේනාසන උපකරණ ලැබුණොත් හොඳයි. එය ලබා ගන්න මම මනමින් පරිහරණය කරමින් මගේ කෙලෙසුන් ජයගෙන සීල සමාධි ප්‍රඥා ගුණ දියුණු කර ගනිමින් නිවන් මඟට තේස කටයුතු කර ගන්නට මට දහමින් සෙමින් සේනාසනයක් ලබා ගන්න ඕනේ කියලා හිතන්නේ. එතකොට එතෙන්දී හිතා ගන්න හිත අලෝභ අදෝස අමෝහ කුසල මූල තුනකින් යුක්ත සිතක් බැවින් එතෙන්දී පහළ වෙන කුසල සිතද කියනවා විතක්ක සන්තෝෂෝ කියේ. ඒක විතක්ක සන්තෝෂයයි. ගමන සන්තෝෂය කියන්නේ සංඝයා සම්මුඛ වෙන්න හරි ඥාතින් මිත්‍රයන් සම්මුඛ වෙන්න හරි දායකකාරකාදීන් සම්මුඛ වෙන්න හරි පංසුකූල වශයෙන් ලබා ගන්න හරි ගමන පිටත් වෙනවා නම් පිටත් වෙනකොටම පිටත් වෙන්න ඉස්සරම සතර සම්‍යක් ප්‍රඥාවෙන් ගමන කම්මඨාන ශීර්ෂයෙන් ගමන කරනවා සතර සම්‍යක් ප්‍රඥාව කියන්නේ සාර්ථක සම්පජඤ්ඤේ, සත්‍රාය සම්පජඤ්ඤේ, ගෝචර සම්පජඤ්ඤේ, අසම්මූල සම්පජඤ්ඤේ කියන මේ සම්‍යක් ප්‍රාර්ථනා හතරින්ම කල්පනා කරනවා. සාර්ථය කියන්නේ මම මේ සේනාසනයක් බලාදම් පිටත් වෙනවා. ඒ සේනාසනය මට අත්‍යවශ්‍යයි. ඒ මගේ මහානදම් පුරා ගන්න මහෝපකාරී කියන එක තේරුම් ගැනීම සාර්ථක සම්පජඤ්ඤයයි. ඊළඟට මේ ගමන මට සැපසරුප්පන් දෙමින් ගමන් කරන්නට ඕනේ. ඒ වගේම මගේ සීලයට, මගේ ප්‍රතිපදාවට, මගේ ජීවිතයට අනතුරක් නොවනසේ මගේ උතුම් පැවිදි ජීවිතේ වඩා ආරක්ෂාවන හැටියට මේ ගමන සිදු කරගන්නෙමි කියලා ගමන සත්‍රාය සත්‍රාය සුදුසු නුසුදුසුකම මනමින් තේරුම් ගන්නා නුවණ සම් සාත්‍රාය සම්පජාඤ්ඤේ ඊළඟට මම මේ ගමනේදී මෙනම් මෙනම් කමතහන වඩන්නේ මේ කියා තමන්ට සුදුසු තමා වඩන කර්මස්ථාන භාවනාව අදිෂ්ඨාන කරගන්න. ඒකට කියන්නේ ගෝචර සම්පජඤ්ඤේ. අසම්මූල සම්පජඤ්ඤේ කියන්නේ මේ ගමනක් යන්න ඕන කියන හිතක් පහළ වුණා. යන මම කියා කෙනෙක් නැහැ. මේ හිත නිසා චිත්ත ක්‍රියේ වායෝ ධාතුව සති ශරීරේ පැතිරෙනවා. චිත්ත ක්‍රියේ වායෝ ධාතුව ශරීරයේ පැතිරී යාමෙන් චෝපන කය කියන කය විඤ්ඤාති ඇති වෙනවා. කය සෙලවීම. ඒ කය සෙලවීමත් එක්කම මේ මේ අටසකිල්ලකින් ප්‍රතිමන්ඩිත වූ රූප කය අතිසංඝාතය ඉදිරියට ගමන් කරනවා. ඉතින් පය ඔසවනවා, යවනවා, දිගහනවා, පාස් කරනවා, තබනවා, අනිත් පැයත් ඒ වගේ සෝනවා යවනවා දිගහනවා පාස් කරනවා සබනවා සද කරනවා ඔය විදිහට මේ ක්‍රියාවලියක් සිද්ධ වෙනවා එතකොට මේ චිතන සිතක් ඒ සිත සම්බන්ධ චිත්ත කිරිය වායෝ ධාතුවක් එයින් ඇති වෙන කාය විඤ්ඤාතියක් එවාගෙම මේ කරජකයක් මේ නාම ධර්ම සියල්ලක් ක්ෂණයක් ක්ෂණයක් පාසා ඉපදේපදී බිනිමිදී යන අනිත්‍යයි ඉපදීමෙන් විඳීමෙන් විතර පෙරෙනවා දුකයි සමස්තේ නොපවත්නා නිසා අනාත්මයි කියලා ත්‍රිලක්ෂණේ සංවල නුලින් මෙනෙහි කරනවා. එතකොට ගමන පිටත් යන ඉස්සරම තමන් භාවනාවෙන් තමයි විදර්ශනාවෙන් තමයි ගමන ආරම්භ කළේ. එහෙනම් ඒකට කියනවා අසම්මූල සම්පජඤ්ඤය කියලා. ඒ යන ගමනේදී සියවරක් පාසා තමාගේ මූල කර්මස්ථානයේ නැහැරම ගමන් කරනවා. මේ ගමන සන්තෝෂෝ පරිේෂණ සන්තෝෂය කියන්නේ මේ සේනාසන භාණ්ඩයක් සපයා ගැනීම සඳහා ගමන යද්දී අලජ්ජී දුස්සීල පාප භික්ෂුවක් කිසිසේත් ලං කරගන්නේ නැතුව ලජ්ජී සුපියසල ශික්ෂාකාමී ආදර්ශමත් භික්ෂුන් වහන්සේ නමක්ම සහයෝගයට එකතු කරගන්න. එසේ සහයෝගයට එක සිල්වත් ලජ්ජී භික්ෂුන් වහන්සේ නමක් එකතු කරගෙන පිළිසුඟ මේ සේනාසන සොයාගෙන යාම ඒකට කියනවා පරිේෂණ සන්තෝෂෝ. ඒ විදිහේ කල්යාණ මිත්‍රෙක් කියනකොට කතා බහ කරන්නේ, කමඨාන බින්දෙන්නේ, ඒක තවත් දිරිමත්ව වඩන්න හැකියාව ලැබෙනවා. පරිලාභ සන්තෝෂෝ කිව්වේ මේ යන ගමනේදී සමහර සභාවතුන් ස්වාමින් වහන්සේලා වඩිනවා නේද කියලා එක්කෝ ඉදිරියට ගිහින් වැඳලා වාඩි වෙන්න ආසන පනවනවා. නැත්නම් අහනවා ආර්යයන් වහන්සේලා මේ වෙලාවේ කුමක්ද මේ බලාපොරොත්තු වෙන්නේ කියලා. එතකොට ඒ අත් සමහර විට හොඳ හොඳ දේවල් ගේන්නත් පුළුවන්. නොඅඥා දේවල් ගේන්නත් පුළුවන් මේ පරිත්‍යාග කරන්න. ඒ අවස්ථාවේදී මෙන්න මේ ගේනිකන හරි වටිනවා. ඒක බොහෝම ප්‍රසන්නයේ වටිනා දෙයක්, අල්පවටිනා දෙයක්, ලස්සන දෙයක් ඔය වාගේ හිතන්නේ නැතුව. වාගේ මේ ගෙනෙන්නේ දුක්ඛත්ම දුක්ඛත් කෙනේ මේක නෙවෙයි වස්නාකමක් නෑ මේක තියාගන්න තැන නැති නිසා මේ ගෙන්නේ ඒ වාගේ වැරදි හිතවිලි හිතන්නේ නැතුව කොටියෙන්ම ලෝභයක් දෝෂයක් නූපදනාසේ ඒ සේනාසන භාන්න පිළිගැනීමද කියනවා ප්‍රතිලාභ සන්තෝෂෝ ඊළඟ ප්‍රතිග්‍රහණ සන්තෝෂෝ ඒ පිළිගැනීමේදී පිළිගැනීමේදී ප්‍රතිවේක්ෂා කරගෙන පිළිගන්නවා. ඒ පරිත්‍යාගන දායක දායකාවන්ගේ සිතේ කුසල්සිත වැඩෙනසේ මනා නුවණින් එයට පින්පෙත් පමුණුවලා තමන්ගේ සිතේ ප්‍රතිවේක්ෂාවෙන් යුතුව පරිවේක පිළිගන්නවා. ඒකයි පටිඝහන සන්තෝෂෝ. ප්‍රතිවේක්ෂාව කියන්නේ මේ සේනාසන කවර දෙයක් හෝ ප්‍රතිවේක්ෂා කරනවා මේ සේනාසනේ පරිහරණය කරන්නේ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා අනුවයි. පටිසංකායෝනිසෝ සේනාසනම් පටිසේවාමි යාව දේවසී ත්‍ස්ස ප්‍රතිඝාතාය උන්හස්ස ප්‍රතිඝාතාය දංස මකසවාතාතප සිරින්සප සම්ප්‍රස්සානම් ප්‍රතිඝාතාය යාව දේව උතුපරිස්සය විනෝදනම් පටිසල්ලානාරාමත්තං කියා ඒ සේනාසනේ ප්‍රයෝජනේ අනුව පළමුවෙන් ප්‍රතිවේක්ෂා කරනවා බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලා අනුව නුවණින් සලකා මේ සේනාසනේ පරිභෝග කරමි. සීතලෙන් වන පීඩා වළක්වාගෙන සීල සමාධි ප්‍රඥා ගුණ දියුණුව පිණිස මේ පරිහරණය කරමි. උණුසුමින් වන පීඩා වළක්වාගෙන සීල සමාධි ප්‍රඥා ගුණ දියුණුව පිණිස මේ සේනාසනේ පරිභෝග කරමි. දංශ මකස වාතාතක සිරින්සප සම්පස්සානං දැහැලේ බොන මත්ස්‍යයන්ගෙන්ද මදුරුවන්ගෙන්ද ඔයගෙම අවුල සුසුලන් විසුකුරු සර්පාදීන්ගේ ස්පර්ශයෙන්ද සිදුවන විපත්ති වළක්වාගෙන සීල සමාධි ප්‍රඥා ගුණ දියුණුව පිණිස මේ සේනාසනේ පරිහරණය කරමි. අයහපත් ඍතු ගුණ වළක්වාගෙන සෑම ඉරියව්වකදීම සති සමාධි ඥාන සමතිපස්සනා භාවනා විශේෂ වැඩි දියුණු කර ගැනීමට උපකාර වනු පිණිස මේ සේනාසනේ පරිභෝග කරමි. කියන සේනාසනේ පරිභෝග කිරීමේ ප්‍රයෝජන ඉස්සෙල්ල සලකලා ධාතු වශයෙන් මනසිකාර කරනවා පටික්කුල වශයෙන් මනසිකාර කරනවා. මෙසේ ප්‍රත්‍ය වශයෙන් උපකාරෝ පවත්නව මේ සේනාසනය සත්‍යයේ කුජලයේ කාත්මයක් නො වූ නිස්සත්ත්ව නිජීව ශූන්‍ය වූ ධාතු මාත්‍රයේදී මේ පරිභෝග කරන පුජ්‍යලයාද සත්‍යයේ පුජ්‍යලයේ ආත්මයක් නො වූ නිස්සත්ෝ නිජීවෝ ශූන්‍ය වූ ධාතු මාත්‍රයකි. ඊළඟට පටික්කුලයට හරවනවා මේ සේනාසනය පරිභෝග කරන්න ප්‍රථමයෙන් ප්‍රණීත වූද දෙතිස් පුනක කොටාසේ සමග එකතු වීමෙන් අතිශයින් පිළිකුල් බවට යන්නේ වෙයි. මේ විදිහට පිළිගැනීමේදී ප්‍රතිවේක්ෂා නුවණින් දැකින් ඒ සේනාසනය පිළිගන්නවා. හඳක් හරි පුටුවක් හරි ගුදිරියක් හරි කොට්ටයක් හරි විහාරස්ථානයක් හරි වෙනස් වෙනස් සේනාසන උපකරණ්‍ය සේනාසන උඩඟිල්ලක් හරි පිළිගැනීමේදී අර විදිහට ප්‍රතිවේසා නුවණින් සංහාදිත්‍යමාන නූපදනාසේ පිළිගැනීම පටිඝාන සන්තෝෂෝ මත්ත පටිඝාන සන්තෝෂෝ කියන්නේ දායක තනත්තාට බොහෝ සද්ධාව තියෙනවා වස්තුවක් පරිත්‍යාග කරන්න බහුල වශයෙන් තියෙනවා. බහුල වශයෙන් දෙන්න උන් කැමතියි. නමුත් භික්ෂූන් වහන්සේ බහුල වශයෙන් නොගෙන සමන්ත යතන පමණක්ම පිළිගැනීම පටිඝාන මේ මස්ස පටිඝාන සන්තෝෂෝ. එවැගේම දායකතුමාට බොහෝ ධනෙ තියෙනවා. නමුත් දෙන්න කැමැත්ත තියෙන ටිකයි දෙන්න කැමැත්ත. එමනම් ටිකක් බාර ගන්නට ඕනේ සිහිනුවදී. ඒකත් මත්ස ප්‍රතිග්‍රහණ සන්තෝෂෝ. ගායකතුමාට ශ්‍රද්ධාව තියෙනවා. දෙන්න වස්තුව තියෙන බොහොම ටිකයි. සේනාසන භාණ්ඩ බොහොම ටිකයි. එමනම් මේ ස්වල්ප ප්‍රමාණයක්ම පිළිගන්නට ඕන. එවැගේම ගායකතුමාගේ සිතේ ශ්‍රද්ධාවත් අඩුයි, පරිත්‍යාගන දේ අඩුයි. එතෙන්දී තමන් අඩුම ප්‍රමාණයක් පිළිගන්නට ඕන. මෙන්න මෙහෙම ප්‍රමාණය දැන පිළිගැනීමේ සන්තෝෂයට කියන මත්ත ප්‍රතිග්‍රහණ සන්තෝෂෝ. එයින් මේ දානපතිතුමාගේ ශ්‍රද්ධාවත් ඇතිවෙනවා, ප්‍රස්තුවක් ඇතිවෙනවා, තමන්ගේ සංකාන උසස් ගුණයක් වැඩෙනවා. යතහාපි භමරෝ කුක්ඛං වන්නගන්ධං අහේතයන් ඵලේති රසමාදායේ එවංගා මේ මුනිචරේ භමර මෙස්සා මී මෙස්සා මලේ හොන ගුරාගන්නේ මලේ වර්ණේට සුවඳට එවාගේම වර්ණයට හැඩරුවට කිසිම හානියක් නොකොට ඒ හොන් නියපනි සඳහා හොන් ටික පමණ කුඩා ගන්නවා. හැබැයි ඒ උරා ගැනීම අතරතේ ඒ මලේ ගෙඩි හට ගන්නවන් ඔහු සමත් වෙනවා. ඒ වගේ භික්ෂූන් වහන්සේ සදහවතුන්ගේ සිත නොසලා ඔවුන්ගේ ශ්‍රද්ධාවට, ඔවුන්ගේ ධනයට, ඔවුන්ගේ ජීවිතයට, ඔවුන්ගේ ගෞරවයට හානියක් නොවනසේ සිව්පස්සේ පිළිඅරගෙන ඒ ඇත්තන්ද මහත්ඵල මහත් ආනිසංස ලබා දෙනවා. අන්න ඒක මත්ත ප්‍රතිග්‍රහණ සන්තෝෂයයි. ලෝලක විවර්ජන සන්තෝෂය කියන්නේ මේ සේනාසන සඳහා ගමනක් යද්දී අහවල් තැනට ගියොත් නම් හොඳට ලැබෙයි. අහවල් දාන ප්‍රතිතුමා හොඳට මේ දේවල් සකස් කරනවා පූජා කරනවා. නිසා අහවල් අහවල් කෑස්තන් ළඟට යන්න ඕන අසවල් අසවල් ගේස්න්ට යම් කිසි කෙනෙක් පරිත්‍යාග කරනවා සේනාසන භාණ්ඩයක්. ඉතින් මේක නෙමෙයි මට ඕනේ ඊට වඩා අහවල් විදිහ එකක් කියලා කියන්නේ නැතුව ඒ ලද දෙයින් සතුටින් ඒක බාර ගන්නවා. ඊට වඩා දෙයක් කරන්න යන්නේ අනුනීතයට කරදරේ කියලා. මේ විදිහට ලද දෙයකින් ලද පමණින් සතුටු වීම යථාලාභ සන්තෝෂයි. යථා බල සන්තෝෂය කියන්නේ සමහර විට Taman ලැබුණ සේනාසන භාණ්ඩේ Tamanට වටිනාකම වැඩි. නැත්තම් දරා ගන්න අමාරුයි. දරා ගන්න අමාරු නිසා ඊට වඩා හැහැල්ලු සැහැල්ලු සේනාසනයක් තවත් කෙනෙකුගෙන් ලබාගෙන මාරු කර ගන්නවා. එසේ මාරු කරගෙන හරින් සන්තෝෂ වෙනවා. ඒකට කියනවා යථා බල සන්තෝෂය. යථා සාරූප සන්තෝෂය කියන්නේ යම්කිසි පුණ්‍යවන්ත භික්ෂූන් වහන්සේ නමකට ප්‍රණීත ප්‍රණීත සේනාසන භාණ්ඩ ලැබෙනවා. ඒ ප්‍රණීත සේනාසන භාණ්ඩ ලැබුණාම හිතෙනවා මේවා මගේ උපාධ්‍යයන් වහන්සේට හොඳයි. ඒවා මගේ ආචාර්යයන් වහන්සේට හොඳයි. මේක මගේ ධර්මාචාර්යයන් වහන්සේට හොඳයි. මේක සංඝයාගේ බර උසුලන සංඝ භාරීෂ්ඨවරයන් වහන්සේට හොඳයි. ආදී වශයෙන් මේක අසවල් ගිලන් භික්ෂුවට හොඳයි. මේක අසවල් නාක භික්ෂුවට ගැලපෙනවා. ওই දේතේ කවර හෝ යුතුයකම් කළකලා සමාගයේ සම්පත්තියේ සමාත් ලැබෙච්ච වර්ණා සේනාසනේ පරිත්‍යාග කරනවා. එසේ පරිත්‍යාග කළ තමන් ඉච්ඡර වටින් නැති වර්ණාකමින් අදු සේනාසනය සොයා ගන්නවා. අන්නේ සන්තෝෂෙද කියන්නේ යථා සාරූප සන්තෝෂය. ඊළඟට උපකාර සන්තෝෂය කිව්වේ අර ප්‍රත්‍යවේක්ෂා වගේ උපකාරය මෙනෙහි කරනවා. දැන් මේ සේනාසනේ මා පරිහරණය කරන්න සීතලෙන් උණුසුමින් ඇසිමඳුරුවන්ගෙන් අව්‍යස සුලං විසුකුරු සර්පාදීන්ගෙන් වෙන සීදා වළක්වා ගැනීම පිණිස සීල සමාධි ප්‍රඥා ගුණ දියුණු කර ගැනීම පිණිස ධර්මාඥාන භාවනාඥාන දියුණු කරන සමථීපාසනා භාවනානුභාවයෙන් ධ්‍යාන අභිඥා විදර්ශනාඥාන මාර්ගඵල ප්‍රත්‍යාභය කර ගැනීම පිණිසක් දැයින් මේ විදිහට මේ සේනාසනෙ මට මහෝපකාරී කියලා සේනාසනේ පරිහරණය කිරීමෙන් ලැබෙන ආනිසංස එනී කරනවා. එසේ ආනිසංස දක්නා නුවණින් යුතුව පරිහරණය කිරීම තමයි මෙතන උපකාර සන්තෝෂය. ඒ කියන්නේ සේනාසනේ පරිහරණය කරන පරිහරණය කරන වාරයක් පාසා භික්ෂූන් වහන්සේ ප්‍රතිවේක්ෂා කරන නුවණින් එසේ ප්‍රතිවේක්ෂා කිරීමෙන් උන්වහන්සේ සේනාසනයේ පිළිබඳව උපකාරයේ සන්තෝෂයෙන් මෙනෙහි කළා වෙනවා. විශ්වාන්තර මහ රජුරෝ ආත්මාශයක් දවස්දන් පිරු ආශ්‍රම පදයෙන් පිටත් වෙන ඉස්සර ඒ සමන්ත කළ උපකාරයේත ආත්මාශයක් කෞෂ්ඨම් පුරන්න පිහිට වෙච්ච මේ කුටියට සේනාසනෙ ගෞරව පූජාවක් කළා. චෛත්‍ය ප්‍රදාස්කනා කරන්න වගේ තුන් විතක් මේ කුටිය වටේ දොහොත් නගාගෙන ප්‍රදර්ශනා කළා. මේ ගිතාවදගත් ආදර්ශයක්. එනිසා තමන්ට තමන්ගේ ජීවිතයේහි මේ සසුන් පිළිවෙත් පුරා ගන්න උපකාරී වූ සේනාසනය එයින් ලද උපකාරයේ සිහිපත් කළා ඒ ගැන හිතේ ඇති කරගන්න ආબોධය තමයි ප්‍රසාදය තමයි මෙතන උපකාර සන්තෝෂයේ හැටියට හැඳින්වෙන්නේ ඊළඟට සඳහන් වෙන්නේ පරිමාණ සන්තෝෂෝ භික්ෂූන් වහන්සේ මේ සේනාසන පරිහරණය කිරීමේදී තමන්ට අවශ්‍ය ප්‍රමාණයේ පමණක්ම පරිහරණය කරනවා. ඒ කියන්නේ එක භික්ෂුවකට ඇඳන් දෙකක් අවශ්‍ය නැහැනේ. එක භික්ෂුවකට ගුදිරි ගණනාවක් අවශ්‍ය නැහැනේ. කුටි දෙකක් අවශ්‍ය නැහැනේ. එවාගෙම ආස්තරණ කොරෝනා දෙකක් දෙකක් බැගින් අවශ්‍ය නැහැනේ. ඒවා තවත් මේ සංඝයාට අඩුපාඩු නැත්නම් ඒ සංඝයාට පින්නමලා තමන් එකකින් පමණක් යැපෙනවා. එකකින් පමණක් ලැබෙ යැපෙනවා. දැන් අර බක්කුල මහරහතන් වහන්සේ උනාසගේ චරිතාපදානෙ කියනවා හැමදාම පංසුකුල චීවරධාරී අවුරුදු 80ක්. ඒ උන්වහන්සේ හැබැයි කවදාකවත් සිවුරු දෙකක් තියාගන්න. හැමදාම පෑන් පොටට වඩිනවා පෑන් පහසු වෙන්න. Taman වහන්සේගේ නෑදෑයෝ සිවුරු සකස් කරලා පණු පොළ ඔතලා ගෙනල්ලා එතන පන්සු පොළ වශයෙන් ගන්න කියලා කියනවා. මේ ස්වාමීන් වහන්සේ පරිහරණය කරනේ පරිහරණය කරමින් තිබිච්ච සිවුරු එතන කියලා අලුත් පන්සු පොළ දරාගෙන වඩිනවා. හැමදාම මේ සිද්ධිය සිද්ධ වුණා. මොනතරම් පුදුමද? අදවට එතෙන්දී උන්වහන්සේ දෙකක් තියාගන්නත් එකක් පමණක් සබාගත්තේ පරිහරණය කිරීම පහසු පිණිසයි. අර බහුභාණ්ඩික භික්ෂුව ගැන බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙනවානේ. ඒ කියන්නේ බඩු යන්තාක් වැඩි නම් ඒක උන්වහන්සේට පරිබෝධයක්. ඒක නිසා තමාගේ ප්‍රමාණය සලකාගෙන මට මෙතෙක් මේ ප්‍රමාණයි කියලා නුවණින් තේරුම් අරගෙන පරිහරණය කිරීම තමයි පරිමාණ සන්තෝෂය. ඊළඟට පරිභෝග සන්තෝෂේ පරිභෝග සන්තෝෂේ කිව්වේ අර මුලින් සඳහන් කළාසේම තමන්ට ලැබෙන දේ අනිකුත් භික්ෂූන් වහන්සේලාට බෙදා හදා දෙමින් තමන් බොහෝම පිරිසුදු සිතින් ප්‍රතිවේක්ෂාවෙන් ආහාර ටික ගන්නා වගේම සේනාසනේ පරිහරණය කරනවා. සේනාසනේ පරිහරණය කරනකොට නිතරම තමාගේ වටනා වටනා සේනාසන අනිත් අනිත් භික්ෂූන් වහන්සේලාගේ හිතසුව සඳහා යොමු කරමින් තමන් එයින් සන්තෝෂ වෙනවා. ඒ වගේම සේනාසනයේ ඇතුල් වෙන ඇතුල් වෙන වාරයක් පාසා ඇඳක වාඩි වෙන කුටුවක වාඩි වෙන වාරයක් පාසාම ප්‍රතිවේක්ෂා නුවණ අවදි කරගන්න. එසේ ප්‍රතිවේක්ෂා නුවණ මනමින් පවස්තමින් කරන කරන්නා වූ පරිහරණය නිසා පරිභෝග සන්තෝෂය කියන ආරිවංශ ප්‍රතිපදා සම්පූර්ණ වෙනවා. සම්නිදි පරිවර්ජන සන්තෝෂෝ කිව්වේ විශේෂයෙන්ම භික්ෂූන් වහන්සේට මේ ලැබෙන සේනාසන භාණ්ඩ ගොඩ ගහගෙන තමන්ම තියා ගැනීම සුදුසුමදි. ඒක සම්නිදි කියනවා. දැන් ආහාර පානමින් සම්නිදියක් නෙමෙයි. නමුත් මේ සේනාසනයක් සම්පත් කිරීම සම්නිදියක්. තමාම තන්පත් කර ගැනීම එක ඒක සමාන්ත පරිබෝධයක් වෙනවා. ඒක නිසා සම්නිදි පරිවර්ජන සන්තෝෂෝ සමන්ත ලැබෙන ධාර්මික සේනාසන තන්පත් කිරීම සීමිත කාලයක් පමණ තන්පත් කරන සුදුසු භික්ෂූන් වහන්සේලා වෙත යොමු කරනවා. ඒ විදිහට තමන්ගේ සිතේ අර හැම දෙයක්ම සබා ගැනීමේ දුෂ්කරතාව නුසුදුසුකම නුවණින් සලකාගෙන එයින් වැළකී සිටීමයි මෙතන සඳහන් වුණේ සංවිධි පරිවර්ජන සන්තෝෂය. විස්සර්ජන සන්තෝෂය කියන්නේ Tamanට ලැබෙන සේනාසන අනිස් සම්බ්‍රාහ්මචාරීන් වහන්සේලාට බෙදී යන හැටියට යොමු කරනවා. මේ මගේ හිතවතා මේ මගේ අහිතවතා කියලා කිසි බෙදයක් නැතුව හිතාහිත සෑම දෙනාට සාධාරණව මේ බෙදා හදා දීම තමයි නේද මේ සඳහන් වෙන්නේ විශ්වජන සන්තෝෂේ. දැන් එතකොට මේ සන්තෝෂ 15ම කියුණා. ඒ කියන්නේ විතර්ක සන්තෝෂය, ගමන සන්තෝෂය, පරිේෂණ සන්තෝෂේ, ප්‍රතිලාභ සන්තෝෂේ, පටිඝාන සන්තෝෂේ, මත්ථ පටිඝාන සන්තෝෂේ, ලෝලුප විවජන සන්තෝෂය, උපකාර යථා ලාභ සන්තෝෂය, යථා බල සන්තෝෂය, යථා සාරූප සන්තෝෂය උපකාර සන්තෝෂේ පරිමාණ සන්තෝෂේ පරිභෝග සන්තෝෂයේ සම්නිදි පරිවර්ජන සන්තෝෂේ විස්රජන සන්තෝෂයේ සන්තෝෂ 15 මෙතන කියුණා ඊළඟට සඳහන් වෙන්නේ සේනාසන ප්‍රතිසංයුක්තානි දුකාංගානි ඥානිතබ්බානි සේනාසනයේ සම්බන්ධ දුකාංග ධර්ම 13ක් තියෙනවා ඒ දුතාංග ධර්ම මේ පහක් තියෙනවා. 13න් පහක් තියෙනවා. ඒ පහ පිළිබඳව තේරුම් ගැනීමයි මෙතන සේනාසන සම්බද දුතාංග පහ දත යුතුයි කියේ. ආරණ්‍යකාංගය, දුක්ඛමූලිකාංගය, අභෝකාසිකාංගය, සෝසානිකාංගය, යථාසන්දතිකාංගය කියලා සේනාසන දුතාංග පහක් තියෙනවා. මේවා පරිහරණය කිරීමෙන්ම ඊතරීතර සේනාසන සන්තුෂ්ටියෙන් යුක්ත භික්ෂුව නියම ආර්යවංශ ප්‍රතිපදාවට අවතීර්ණ වුණා වෙනවා. ඉතිරිසන සේනාසන සන්තෝෂය කියන්නේ භික්ෂූන් වහන්සේට ඒ සේනාසන සන්තෝෂයන් අතුරින් ආරණ්‍යකාංගය රකින්න හැටි ආරණ්‍ය කියන්නේ ඒක විනය ක්‍රමය අභිධර්ම ක්‍රමය සූත්‍රාන්ත ක්‍රමය කියා ක්‍රම තුනකට දක්වනවා විනය පිටකයේ තියෙනවානේ ဒုတိ ය පරාජිකා සම්බන්ධ විස්තරයේදී ඒ අර්ථකතාවල ආරණ්‍යකං නාම සේනාසනං කියන තැන තපෙත්වා ගාමංච ගාමෝපචාරංච සම්බමේතං අරඤ්ඤන්නාම. ඒකේ විනය පිටකේ දැක්වෙන පිළිවෙතයි. තපෙත්වා ගාමංච ගාමෝපචාරංච ගම ගම උපචාරයත් හැර සියල්ල ආරණ්‍යක සේනාසනයේ හැටියට එතන හැඳින්වෙනවා. සූත්‍රාන්ත පිටකේ මේ අභිධර්ම පිටකේට වඩා වෙනස් වෙ කියනවා. නිස්සමිත්තා බහින්න කියලා සබ්බමේතං අරඤ්ඤන්නාම. ඉන්ද්‍රිය කීලෙන් පිට සියල්ලම ආරණ්‍ය සේනාසනයේ හැටියට ගණනවා. සූත්‍රාන්ත පිටකයේ හැටියට දැන් මෙතන විග්‍රහ කරනු ලබන්නේ. සූත්‍රාන්ත පිටකය කියන්නේ සූත්‍රාන්ත පිටකයේ දැක්වෙනවා ආරණ්‍ය කන්නාම සේනාසනං පංචදනු සතිකම් පච්චිමං කියලා. මේක තමයි මේ ආරණ්‍යකාංගයට නියමිත ප්‍රමාණය. ආරණ්‍යකං නාම සේනාසනං පංචදනුස්සතිකම් පච්චිමං. ආරණ්‍ය සේනාසනේ නම් අදුම ගානේ දුනු 500ක දුර ප්‍රමාණයයි කියලා. ඒකට විනය පිටකයේ දැක්ුණේ විනය ශික්ෂා පදයට අදාළ හැටියට. අභිධර්ම පිටකයේ දැක්ුණේ භාවනාන යෝගී භික්ෂුවකට අවශ්‍ය පිළිවෙත ආරණ්‍ය වෙන්කොට ගැනීමයි. මෙතන සඳහන් වෙන්නේ සූත්‍රාන්ත ක්‍රමයේ ආරණ්‍ය කාංගේ රකින භික්ෂුවට සුදුසු ආරණ්‍යයි. එතකොට මෙතන ආරණ්‍ය කන්නාම සේනාසනම් පංචදනු සතිකම් පච්චිමං කියන තැන ආරණ්‍ය සේනාසනේ නමින් ගැනෙනවා. දැන් ඔන්න යම්කිසි ගම්මානයක්. ගම්මානයේ අන්තිම ගෙදරක් තියෙනවා. ඒ ගම වටේට ප්‍රාකාරයක් වැටක් නැහැ. ඒ අන්තිම ගෙදර ඉඳලා ගෙදර ඇතුලේ ගෙදර අයිනේ දෙන උපාසිකාවක් කුල්ලක් වීසි කරන භාජන සෝදලා වතුර වීසි කරන තැන ප්‍රමාණ කරනවා ගරු උපචාරි කියලා. ගෙදර උපචාරි. එතන සිට මදුම් ශක්තිමත් පුරුෂයෙක් ශක්තිමත් දේව පුරුෂයෙක් ගල් කැටයක් වීසි කරන ඈතට. ඒක ගිහින් වැටෙන තැන ගාමෝපචාරය අන්න එතනින් එහාට මනින්න ඕනේ දුනු 500. එතකොට යම්කිසි ගමක ප්‍රාකාරයකින් හරි වැටකින් හරි වට වෙලා තියෙනවා නම් ඒ ප්‍රාකාරයේ හරි වැට හරි ඉදි කඩුල්ලේ සිට මධ්‍යම පුරුෂක විසින් ගල් කැටයක් වීසිකල්ලා කෙලින්ම වැටිච්ච තැනක් වෙනනම් ඒකට කියනවා ගාමෝපචාරී කියලා. එතකොට ගාමෝපචාරී ඉඳලා මනින්නට උන දුනු පංචිය. දුනු පංචිය කියන්නේ අරෝපිතේන ආචරේ දනුනා කියලා මෙතන හඳුන්වන්නේ සාමාන්‍යයෙන් දුන්නක දුනු දන්නක දිග ක්‍රියන් 9යි. ඒකට දුනු දිය යෙදුවන් පස්සේ ක්‍රියන් 4ක් වෙනවා. ඒ දුන නැමිලාම ක්‍රියන් 4ක් වෙනවා. අන්නේ හතරේ නම් මෙතන දනු කියලා කියන්නේ. ඒකට බම්බයයි. ඒවා 500ක් තියෙන්න ඕනේ. ඉතින් දැන් ගමයි ගාමෝපචාරයයි හැර දුනු 500ක් මැනගෙන ගිහිල්ලා යම්කිසි සේනාසනයක යම්කිසි සේනාසනයක අන්තිම ධර්මශාලාව හරි සින්දපාක ශාලාව හරි උපස්ථාන ශාලාව හරි අග්නි ශාලාව හරි මුලතම තියෙනවා යම්කිසි සේනාසන ගොඩනැගිල්ලක් ඒකෙත් තියෙනම උපචාරයක් ඒ සේනාසන ගොඩනැගිල්ලේ ඒ ගෘහ උපකාරයේ ඉඳලා දෙඩු පාතයක් තරම් ඈතට ගල් කැටයක් වීසි කරපු තැන හැර ওই අතරතුර තමයි දුනු ප්‍රංශයේ තියෙන්න ඕන. අන්නේ විදිහට දුරක් ප්‍රමාණය ඇති සේනාසනේ තමයි ආරණ්‍ය සේනාසනේ කියලා කියන්නේ. එතෙන්දී <clears throat> සමහර විට වතුරක් තියෙන තැනින් හවුම් කරගෙන යනවා පාරක්. හැබැයි ළඟයි. ඒක ගණන් ගන්නෑ. එම නැත්නම් මේ ආරණ්‍යයකගේ දුරබා පෙන්වන්න පාර රවුම් රවුම් කරලා ඈතින් ඈතින් පාර හදාගන්න. ඒකත් වැරදි. ඒකටින් දුතං චෝරෝ කියලා. මෙන්න මේ විදිහට දුනු 500ක් ගම් ගාමුමුචාරයේද දුනු 500ක් දුරින් පිහිටි සේනාසනය ආරණ්‍ය සේනාසනයයි. ඒ ආරණ්‍ය සේනාසනයෙහි අංගේ රකින භික්ෂූන් වහන්සේ ගාමන්ත සේනාසනම් ප්‍රතික්ෂිපාමි ආරණ්‍යකංගං සමාදියාමි කියා සමාදම් වෙනවා. එතකොට ගම්මානින් ඈත පිහිටි ආරණ්‍ය සේනාසනයේම රාත්‍රී කාලයේ ජවන්නට ඕන. ආචාරූපාධ්‍යයන් වාසලගේ වැඩකට සංඝයාගේ වැඩකට ගම්මානයට ආවත් තමන් උත්සාහවන්ත වෙන්න ඕන අරුණෝදයට කලින් ආරණ්‍යයට යන්න. ඒ විදිහටයි ආරණ්‍යකාංගය රකින්න තියෙන්නේ. කෙසේ නමුත් ගම්මානික අරුණ නැංගෙවනම් ඒ දුසාම ඉස්සරෙනවා. ඒකේ තියෙන කොටස් තුනක් උත්කෘෂ්ඨ මධ්‍යම ඕමක කියලා. උත්කෘෂ්ඨ ආරණ්‍යකාංගය රැකෙන භික්ෂූන් වහන්සේ මුළු අවුරුද්දම ආරණ්‍ය වාසය කරනවා. මධ්‍යම වශයෙන් රැක්නා භික්ෂූන් වහන්සේ වස්සාන 4 මාසේ හැර අනිත් මාස 8 වාසය කරනවා. එවැගේම මුදුක වශයෙන් ඕමක වශයෙන් ආරණ්‍යකාංගය රැකෙන භික්ෂූන් වහන්සේ වස්සාන 4 මාසයයි හේමන්ත 4 මාසයයි අර අනිත් මාස හතරේ ආරණ්‍ය වාසය කරනවා. ওই දෙයට කොටස් තුනට බෙදලා යනවා. ඊළඟ රුක්ක මූලිකාංගය කිව්වේ යම්කිසි රටවල් දෙකක අතර තියෙන ගහක් හැර ඒකට කියන සීමන්තරික වෘක්ෂය. ඒක හැර එවාගෙම ගෙඩි හට ගන්නා ගස් හැර වවුලන් ලගින ගස් හැර ලහතු යගිනන ගස් හැර සිදුරු සහිත ගස් හැර මේ වාගේ උපද්දරව සහිත ගස් හැර එවැගේම ගමක් මැද්දේ සේනාසන මැද්දේ තියෙන රුක් මුල හැර යම්කිසි රුක් මූලයක් හොරගන්නවා. තන්නම් පටික්කිපාමි රුක්ක මූලිකංගං සමාදියාමි කියා සමාදම් වෙනවා. ඒ කියන්නේ කුටි සෙනසුන් වැනි තන්නේ අත්තරින්නෙමි රුක් මූල වාසය කරන අංගේ සමාදම් වෙමි. ඒකෙත් තියෙනවා දැන් අර ඒ රුක් මූලිකාංගය රකින භික්ෂූන් වහන්සේට සමහර විට බණ හඬ යන්න වෙනවා ධර්මශාලාවකට. ආචාරෝපාදයන් වගේ උපස්ථාන කරන්න යන්න වෙනවා. සංඝයාගේ වත් පිළිවෙත් කරන්න යන්න වෙනවා. එහෙම අවස්ථාවල යම්කිසි සෙනසුනකට ශාලාක පොඩි නැඟුණා කියලා දෙපාගේ කැඩෙන්නේ නැහැ. එහෙම අවස්ථාවක වර්ෂාවක් ආවා. ඒ නිසා වර්ෂාව පානකම් හිමතන කීතියක් අංගෙ කැඩෙන්නේ නැහැ කියලා. ඒකම මාස වස්සාන 4 මාසේ කුටි සේනාසනයක හිටියා කියලා අංග කැඩෙන්නේ නැහැ කියනවා. ඒකෙත් තියෙනවා අර වගේම උත්කෘෂ්ඨ මධ්‍යම ඕමක කියලා අවස්ථා තුනක්. උත්කෘෂ්ඨයා ඒ සේනාසනය කියන්නේ රුක්කමූලයට ඇවිල්ලා සුද්ධ පාවිතර කිරීමක් නැතුව පයින් පමණක් එහා මෙහා කලිකසල ඉවත් කරලා තමන් පරිහරණය කරනවා. මධ්‍යමයාට පුළුවන් එතෙන්ද බලන් ආපු කෙනෙකු ළමයිත් මේ සුද්ධ පාවිතර කරවන්න. ඕමකයාට පුළුවන් කවුරු හරි ගෙන්නලාම ඒවා සුද්ධ පාවිතර කරලා සුදු වැඩි ඉහලා ප්‍රාකාර පරික්ෂේව පවා හදාගෙන දර අගුළු පවා දාගෙන ඉන්න පුළුවන්. ඒ දේටත් අවස්ථා තුනකට තියෙන රුක්මූලිකාංගය. ඊළඟට අභ්‍යෝකාසිකාංගය කියන්නේ සම්නංච සුක්කමූලංච පටිච්චිපාමි අභ්‍යෝකාසිකංගං සමාදියාමිචා සමාදම් වෙම හිස් අවකාශයේ වාසය කිරීම. හිස් අවකාශයේ වාසය කරනවා. ඒ කියන්නේ රුක්මූලකට යන්නේත් නැහැ, හේවනකට යන්නේත් නැහැ. හැබැයි අර මුලින් සඳහන් කළා වාගේ බණ අහන්න යාම ආචාර උපාධ්‍යාන වාස දුක්ස්ථාන කරන්න යාම පින්න පාතේ වඩින්න වුණොත් යස්ස වේලාවකට ගොඩවීම මේ ආදී අවස්ථාවලදී යම්කිසි ශාලාවකට කුටියක් වෙනතුනට ඇතුළුනා කියලා අංග කැඩෙන්නේ නැහැ. ඒ වගේම <clears throat> සංඝයාට උපස්ථාන කරන වෙලාවක වර්ෂාවක් ආවම දැස පානකම් උනත් එතන ඉන්න පුළුවන් නොතෙමි. අනිත් අවස්ථාවල අභ්‍යවකාශයෙන් ඉන්නවා. ඒකේ කොටස් තුනක් තියෙනවා. උත්කෘෂ්ඨ, මධ්‍යම, ඕමක. උත්කෘෂ්ඨයාට කුක්ෂවණගතවත් යන ගහක් අයිනක, ගලක් අයිනක, එවාගෙම ගුහාවක් මේ වන සොඩක් අයිනකටවත් යන්න බෑ. උන්වහන්සේ අභ්‍යවකාශයෙන් ඉන්නෝනේ සිවුරු කුටියක් කරවගෙන. සිවුරු කුටියක් ඇති ඉන්න පුළුවන්. මධ්‍යමයාට පුළුවන් ගහක් ඇසුරේ ගලක් ඇසුරේ එවැගේම වන ලහබක් ඇසුරේ කුක් ගමුවක් ඇසුරේ ඉන්න පුළුවන් ඇතුළට යන්නේ නැතුව ඒ ආසන්නින් ඉන්න පුළුවන් ඕම සයාට පුළුවන් ඒ තුනෙන් එකක හරි ඉන්නේ මෙන්න මේ විදිහට අවස්ථා තුනට තේදා අභෝකාසිකාංගේ ඊළඟට සෝසානිකාංගීට වඩා ගැඹුරු එකක් සෝසානිකාංගේ රකින භික්ෂූන් වහන්සේ න සුසානම් පටික්කිපාමි සෝසානිකංගා සමාජාමිකයා සමාදම් වේම. සොහනක් නොවූ තැන අත්හරිමි. සොහනක වාසය කිරීමේ අංගේ පිහිටනි. ඒ සොහනේ සමම වාසය කිරීමේ අංගේ සමාදන් වූ භික්ෂූන් වහන්සේ සොහන තෝරා ගන්න ඕන. යම්කිසි ගාමක සොහන් බිම සඳහා බිම වෙන් කළ පමණින් සොහනක් වෙන්නේ නැහැ. යටත් පිරිසෙන් 1000ක් හරි මෘත ශරීරයක් ආදාහන කරන්න භූම දාන කරන්න ඕනේ. 1000ක් හරි භූම ආදාහන කළ තැනක් නම් 12 අවුරුද්දක් මේක සෝසානිය සුසානයක් හැටියට හඳුන්වනවා. ඒ වගේම ගොඩබිම මෘත ශරීරයක් වැළලුවා නම් එතන තුන් අවුරුද්දක් යනතුරු සොහනක් හැටියට ගැනීමක්. ඉතින් ඒකෙත් තියෙනවා අවස්ථා තුනක් උත්කෘෂ්ඨ මධ්‍යම ඕමක. ඒ තුන් දෙනාම ස්ථානයේ සංඝේස්තරයන් වහන්සේට දන්වලා තියන්න ඕනේ. එහෙම නැත්නම් ගම්පතිතුමාට දන්වලා තියන්න ඕන ආරක්ෂාව සඳහා. දවල් කාලයේ ගිහිල්ලා ඒ තන හරියට වටපිටාම හොඳට තේරුම් අරගෙන තියෙන්න ඕනේ. නැත්නම් රාත්‍රී කාලේ බය ඇති වෙනවා. සියහවල් තැන ගහවල් තැන පඳුරහවල් තැන කනුවහවල් තැන හුඹහ මේ වගේ ඔක්කොම කල්ලාතුව ගින් දැකගෙන තියා ගන්න ඕනේ. රාත්‍රියේ මැදීම තමයි සොහොනේ තෙන්නේ. ඉතින් ආහාර පාන වලින් පරිස්සම් වෙන්න ඕන. මස් මාංශ කෑමෙන්, පිටි කැවිලි කෑමෙන් ආදී මේ අමනුෂ්‍යයන් ප්‍රිය කරන ආහාර පාන වලින් සම්පූර්ණයෙන් වැළකී සිටින්න ඕන. දවල් නිදීමෙන් වැළකී සිටින්න ඕන. එවාගෙම කුල ගෙවල් වලට ඇතුල් වීමෙන් වැළකී සිටින්නට ඕන. ඔය විදිහට ආරක්ෂා වේතු කරුණු ආශයක් වෙන හැර මේ තියා එවාගෙම පාවහන් යුගලක් ඒවා තියා ගන්නට ඕන. එයින් උත්කෘෂ්ඨ සෝසානිකාංගයාට නිතරම මිනිස්සු අඬන, වගේ වල දාන, මුර්ග ශරීර දවන තැනක් වෙන්නට ඕනේ. මධ්‍යමයාට නම් මේ තුනෙන් එකක් තිබුණත් ඇති. ඕමකයාට නම් අර මුලින් සඳහන් කළා වගේ කිසඩයක් ආදාන කළ තැන වුණත් පුළුවන්. ওই විදිහට සෝසානිකාංගයේ තුන් ආකාරයකට පුරන්නට තියෙනවා. යථා සම්පතිකාංගය කියන්නේ සේනාසන ලෝලුප්පම් ප්‍රතික්ෂිපාමි යථා සම්පතිකංගං සමාදියාවේ සේනාසන ලොල් බව අත්හරිමි යථා සම්පතිකාවන්ගේ සමාදම් වෙමි කියා සමාදම් වෙනවා. ඒ සමාදම් වූ භික්ෂූන් වහන්සේ සංඝයාගෙන් ලැබුණ යම් කුටියක් නම් යම් ඇඳක් නම් යම් ඇතිරිල්ලක් කොටයක් පැදුරක් නම් ඒ පමණින් සතුටු වෙනවා. ඒ හැර Tamanta මට අහවල් කුටිය ඕනේ, අහවල් ඇඳ ඕනේ, අහවල් අහවල් උපකරණ ඕනේ කියලා ඉල්ලන්නේ නැහැ. ඒ සෝස් යථා සම්පතිකාංගේ සමාදන් වරක්නා භික්ෂූන් වහන්සේට අවස්ථා තුනක් තියෙනවා අර වගේම. උත්කෘෂ්ඨ භික්ෂුන් වහන්සේ අහන්නේ මට කොයි කුටිය දෙන්නේ? එතන සීතලද, උෂ්ණද, මැසි මදුරු ඉන්නවද, සතුන් සර්පයන් ඉන්නවද, මනුෂ්‍යයන් ඉන්නවද, දුරද ළඟද කිසිම දෙයක් විමසන්න කැප නැහැ. ලැබෙච්ච දේ පිළිගන්නවා. මන්දිනයාට පුළුවන් විමසන්න. ඒ ස්ථානය ගැන විමසන්න පුළුවන්. ඕමකයාට පුළුවන් විමසලා තමර නුසුදුසු නම් ඒක මට සුදුසු මදි වෙනසක් දෙන්න කියලා ඉල්ල ගන්නත් පුළුවන්. තම අවස්ථා තුනක් තියෙනවා උත්කෘෂ්ඨ මධ්‍යම ඕමක. දැන් මේ සඳහන් කරන ලද දුතාංග පහ සමාදන් වූ භික්ෂූන් වහන්සේ අර ආර්යවංශ ප්‍රතිපදා වශයෙන් ඉතරීතර සේනාසන සන්තෝෂ ආර්යවංශ ප්‍රතිපදාට දැසගත් කෙනෙක් වෙනවා. උන්වහන්සේ අර විදිහේ ලද ප්‍රමණේ සේනාසනේ සතුටු වෙනවා. සේනාසන සන්තෝෂය ගැන වර්ණනාව ගුණ කතනේලි කරන්නෙක් වෙනවා. සේනාසනයක් සම්බන්ධව කිසිදාක අන්වේෂණයකට නොකටයුත්තකටපත් නොවී සිටින්නෙක් වෙනවා. සේනාසනයේ තමා බලාපොරොත්තු දෝ නොලැබුණා කියලා සැති නොගන්නෙක් වෙනවා. ලැබුණු සේනාසනයන් කෙරෙහි ඇලෙන්නේ නැතුව, ගැලෙන්නේ නැතුව, මුලා වෙන්නේ නැතුව, සංහාවෙන් බැසගන්නේ නැතුව ආදීනව නුවණින් දැකගෙන නිස්සාරණ ප්‍රඥාවෙන් පරිහරණය කරන්න සමත් වෙනවා. එවැගේම සේනාසන සන්තෝෂය නිසා තමන් මම පමණයි මෙහෙම කරන්නේ අනිත්‍යය මේවා දන්නේවත් නැහැ කියලා අනුන් හිලා දකින්නේ තමා හුවා දකින්නේ නැතුව ධර්මයේ පිහිටා වාසය කරනවා. හේතමානිය වාසය කරනවා. මේ විදිහට සේනාසනය පිළිබඳව දක්ෂතාවයෙන් අනලස්ව සතියෙන් සම්පජඤ්ඤය යුතුය දෙන භික්ෂුන් වහන්සේ අතිශයින්ම පෞරාණික වූ ප්‍රමාණ කලොන් හැකි තරම් අති දීර්ඝ කාලීන වූ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා පුරුදු කරගෙන ආව ඉතරීතර සේනාගම සන්තෝෂයෙන් සන්තෝෂ භාවයටපත් වූ කෙනෙක් වෙනවා කෙනෙක් සරුවක්යන් වහන්සේ දේශනා කළා. දැන් මේ කියන ලද සේනාසන සන්තෝෂය තුන්වෙනි ආර්ය වංශ ප්‍රතිපදාවයි. මෙයින්ද කියවෙන්නේ යෝගාවචර භික්ෂූන් වහන්සේට ඒ සේනාසනයක් ගැන හිතන හිතන වාරයක් ගානේ සංහාදිත්‍යමාන නූපදනාසේ අර සති සමාධි ඥාන වැඩෙනසේ සමථීපස්සනා භාවනා මානසිකාරයක් වැඩනසේ පවතින ආකාරයයි. ඉතින් මේ විදිහට සේනාසනේ සම්බන්ධ පවතින භික්ෂූන් වහන්සේ ඉතරීතර සීවර සන්තෝෂ, ඉතරීතර පින්දපාත සන්තෝෂ, ඉතරීතර සේනාසන සන්තෝෂ කියන මේ චතුප්පච්චේ සන්තෝෂේම සන්තුෂ්ටි කෙනෙක් වෙනවා. එතන ගිලම්පස ගැන වෙනම දෙයක් නොකියුවට එය පින්දපාත සන්තෝෂයට ඇතුළත් වෙනවා. එතන විරස කියන්නේ යථා ලාභ යථා බලයතා සාරුප්ප සන්තෝෂ තුනයි. අනිස් සියල්ලම පින්නපාත සන්තෝෂයට එක්කාසු වෙනවා. එසා මේ සිව්පසයේ ආර්යවංශ තුනකට බෙදුණා. ඉතින් මේ කියන ආර්යවංශ ප්‍රතිපදාව මැනවින් ආරක්ෂා කරන පුරණ භික්ෂුන් වහන්සේ භවනාරාමතාකේන සතරවෙනි ආර්යවංශ ප්‍රතිපදා පුරන්න සුදුස්සෙක් බවට පත් වෙනවා. ඒ භවනාරාමතාව සම්බන්ධ ඉතිරි හරියේ දෙවන ඊළඟ වාරිකදී අපි ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් මෙතෙක් වේලා මේ ඉතරීතර සේනාසන සන්තෝෂය ගැන කෙටියෙන් කරුණු දක්වමි. මේ ඉතරීතර සේනාසන සන්තෝෂයෙන් සන්තුෂ්ත වූ සියලු බුදු කසේ බුදු මහා රහතන් වහන්සේලාට සිතින් කයින් වචනින් සබකල්ලි අපේ ගෞරවාචාර්ය උත්තමාංග නමස්කාරය වේවා. අපටත් අපේ ජීවිතය තුළ මේ ඉතරීතර සේනාසන සන්තුෂ්ඨිතා සංඛ්‍යාත ආරිවංශ ප්‍රතිපදාවත් ඊට උතුම් ලෙස මුදුන් පමුණවා ගන්න ලැබේවා එමඟින් මේ චතුපස්සේ සන්තෝෂ භාවනා රාමතාදී පුක මහාරවංශ ප්‍රතිපදාව අනුගමනය කරමින් මෙලව ජයගෙන පරලොව ජයගෙන සසර ජයගෙන කෙලසුන් ජයගෙන අපරාජිතව බුදු පසේ බුදු මහරහතුන් වහන්සේ නිවී සැලසී වදාළ අජරාමර සාන්ත ප්‍රණීත ලෝකෝත්තර අමෘතමහා නිර්වාණ සම්පත්‍ය ප්‍රතිලාභයේ පිණිස අප සෑම දිනකටත් හේතු වේවා වාසනාව වේවා කියා නිවන් සුව ප්‍රාර්ථනා කරමු. ආකාශත්ථා ච බුම්මත්ථා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාශත්ථා ච බුම්මත්ථා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු ත්වං සදාති සීලේක පීඨා ධර්ම ශ්‍රවණය කිරීමෙන් සුදු කරගත් කුසල් දෙලෙන් සෑම දිනාට අමා මහ නිවන් සුවත් වේවා Thank you. අද ධර්මානුශාසනාව පැවැත්වුවේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී කම්මත්තානාචාර්ය පූජ්‍යපාද නා උයනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ Thank you.